සමන්තා චක්කවාලේසු අත්‍රාගතන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 අසාරේ සාරමතිනෝ සාරේතා සාරදස්සනෝ තේ සාරංනාදිගත්තන්ති මිත්තා සංකප්ප ගෝචරා සාරං ච සාරතෝ ඤත්වා සාරං ච අසාරතෝ තේ සාරං අධිගත්තන්ති සම්මා සංකප්ප ගෝචරා සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්නේ නැතුව අපේ චිත්ත સંતાනය ඒ ධර්මයට අනුව සකස් වෙන විදිහට සකස් කරගන්නේ නැතුව ඒ ධර්මයට අනුව සිතුවිලි පහළ වෙන විදිහට සකස් කරගන්නේ නැතුව මේ ජීවිතය සාර්ථක කරගන්න සතර ජීවිතය සුවපත් කරගන්න පුළුවන් කමක් නැහැ. සංසාරික ජීවිතයේ අනන්ත අප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වෙන තණ්හාව මේ මොහොතේ අපේ හිතවල උපදින දැකීමේ ආසාව, ඇසීමේ ආසාව, විඳීමේ ආසාව, ඇහැ කන නාසය දිව ශරීරය කියලා අපි අපි ඉල්ලන්නේ නැතුවම අපිට හම්බෙච්ච උපකරණ. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියලා කියන්නේ අපිට හම්බෙලා තියෙන උපකරණ. හැබැයි මේවා ඉබේ පහළ වෙච්ච ඒවා නෙවෙයි අතීත තණ්හාවෙන්ද පහළ වෙච්ච ඒවා. තාමත් අපිට මේ ඇහැ කනනාසය දිව ශරීරය ලැබිලා ඉතින් අපි ඔක්කොමල ජීවත් වෙනවා. ඔක්කොමල ඇස් පාවිච්චි කරනවා, කම් පාවිච්චි කරනවා, නාසය දිව ශරීරය භාවිතාවට ගන්නවා. අපි විතරක් නෙවෙයි තිරිසන් සත්තුත් එහෙමයි. හැබැයි ඉතින් දැන් කොච්චර කල්ද? වයසට වයස. නේද? මේ ජීවිතේ විතරක් වයසට වයසයි. ඇති වුණාද දන්නේ මොන හරි බලලා. බැලීම ඇති වෙලාද, ඇහිීම ඇති වෙලාද, ඉඳීම ඇති වෙලාද? ඉතින් අද අපි නිර්වාණ මාර්ගය, නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ එක දිගට යන මේ වැඩපිළිවෙලේදී වෙලේදී සරෙන් සරේ සරෙන් සරේ අපේ සිහිය උපදවා ගැනීම සඳහා කතා කරපු දේවල්ම නැවත නැවත සාකච්ඡා කරනවා. දැන් අපි අද උත්සාහ කරන්නේ අපේ සිහිය උපදවා ගැනීම සඳහා. මොකද ඉදිරියේ මාර්ගය මාර්ගය පාදාගෙන යනකොටත් තමයි මේ කෙලෙස් වලින් අයින් වෙලා යනකොටත් ආය අසීහිරපත් වෙනවා. නැවත නැවත නැවත නැවත සිහිය උපදවා ගන්න ඕනේ. නැති සිහිය උපදවා ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන කාරණාව තමයි සරුදේ සරු විදිහට ගැනීම සරුදේ નિසරු විදිහටත් નિසරුදේ සරු විදිහටත් ගන්න පුද්ගලයා. අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සන. තේසාරං නාදි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචර. මිත්‍යා සංකල්පයට ගොදුරු වෙනවා එතන. වැරදි සංකල්ප වලට යට වෙනවා. ගොදුරු වෙනවා අධිගම ආදී ලබන්නේ නැහැ. ඒ කියන්නේ ධර්මාභෝධයටපත් වෙන්නේ නැහැ. සරුදේ සරු විදිහට ගත්ත નિසරුදේ નિසරු විදිහටම බැහැර කරපු. සරුදේ નિසරු විදිහටම තේරුම් ගත්ත පුද්ගලයා අධිගම ආදී ලැබමින් සම්මා සංකප්පයට ගෝචර වෙනවා. යහපත් සංකල්පනාවට ගොදුරු වෙනවා. තමන්ගේ ඇතුළෙන්මයි මේ සංකල්පනාව උපදින්නේ. අපි අද බලන්න ඕනේ මේක කරගන්නේ කොහොමද? මේක කරගන්න තමයි අපේ අරමුණ ඒ වගේ දෙයක් ඒකෙන්ද කොයි විදිහකටද අපි මේ தත්ත්වය මේ මේ මානසික தත්ත්වය සකස් කරගන්නේ කියලා. ඉන්නත් මේ පංචකාම සම්පත්තිය කෙරෙහි බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කොහොමද? මිල්හසුකම් කියලා. මිල්හසුකම් කියන්නේ මොකද්ද? අසුචි සැපය කියලා. දැන් එහෙමනම් ඉතින් අපිට මහා මරු පහරක් මේ දේශනාව අනුපදයක් ලොකු. අසුසි අසුචි සැපේ විඳින්නෝ සිටීද ලෝකේ ඉන්නවා. කවුද? ඌරෝ ඊරියෝ ඌරුපත. එයි. අපි ඔන්න ගමනක් යනකොට අසුචි ගොඩක් දකින්න. උදේ පාන්දර දැක්කම අපිට මොකද හිතෙන්නේ? බහැර කරන්න ඕනේ පිළිකුල් දෙයක් වැඩක් නැති දෙයක් කියලා. හැබැයි ඌරෙකුට හරි ඊරියෙකුට හරි ඌරු පැටියෙකුට හරි ඕක දැක්කන. උදේම සුබ දෙයක් දැක්කා, හොඳ දෙයක් දැක්කා, වටින දෙයක් දැක්කා කියලා තමයි හිතෙන්නේ. ඒ මොන මානසිකත්වයේද? එයාට තියෙන මොන මානසිකත්වයද? ඌරු මානසිකත්වය. ඌරාගේ මානසිකත්වය අනුව එයාට ඒක තමයි හොඳ විදිහට දැනෙන්නේ. එහෙනම් මේ පංචකාම සම්පත්තිය ගැන නුවණින් විමසලා බලන අයට පින්නත් නේ මේ ඒ කියන්නේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, ගන්ධ, නාසයේ දැනෙන රස, දිවට දැනෙන රස, නාසයේ දැනෙන ගන්ධය, දිවට දැනෙන රස, ශරීරයේ දැනෙන පහස කියලා කියන මේ පංචකාම සම්පත්තිය ගැන විමසලා බලන කෙනෙකුට හොඳින් විමසලා බලන කෙනෙකුට ඒක નિසරු දෙයක් බව තේරෙනවා. දැන් මේ බලන්න මම පොඩි උදාහරණයක් කියන්නම්. කොහේ හරි අපි විශ්වවිද්‍යාලයකට යනවා අධ්‍යාපනය හදාරන්න වසර ගානකට. මෙහෙම යම්කිසි වැඩක් කරගන්න කියලා අපි යම්කිසි තැනකට ගියා නම් අවුරුදු ගානකට ඒ කාලය ගෙවෙන වාරයක් වාරයක් ගානේ මොකද අපිට කරන්න සිද්ධ වෙන්නේ මොන කොහොමද අපිට ඒක වෙන්නේ හැම මොහොතකම හැම මොහොතක්ම ගෙවන්නේ ඒ අදාළ අපිටම උපාධිය ගන්න බලාගෙන නේද ගෙවන හැම මොහොතක මොක හැම මොහොතකම ගිය වැඩේ කරනවද නැද්ද? දවස දවසක් යනකොට ආ දැන් මාසයක් යනකොට හරි දැන් මේ මගේ අවුරුදු 4න් මාසයක් ගිහිල්ලා කරා. දැන් මම මේ මාසෙට අදාළ වැඩ කරලා. නේද? අන්තිමට කිට් වෙනකොට තව චුට්ටයි තියෙන්නේ. අන්තිමට ආ ගිය වැඩේ කරගත්තාම එනවා. එහෙනම් අපි යම් තැනකට යන්නේ වැඩක් කරගන්න නම් ඒ වැඩේ ඉවර වෙන්න ඕනේ නේද? නැත්තම් කවුරු හරි කෙනෙක් උපාධිය දක්වා ඉගෙන ගන්න නැතුව විකාර කර කර විකාර කර කර ඉන්නවා හැමදාම. එයා කවදාකවත් ඒ වැඩේ ඉවර කරන්නේ නැත්තම්. ගිය වැඩේ ඉවර කරන්නේ නැත්තම් වැඩක්ද? ගියේ වැඩක් ඉවර කරගන්න නම් ඒ වැඩේ ඉවර වෙන්න ඕනද නැද්ද? ඒක නේද නුවණැත්තාගේ ස්වභාවය. මේ වතාවේ ඉපදුනේ ඇයි දන්නේ නැහැ. ජීවිතේ මේ වතාවේ අපි ඉපදුනේ ඇයි? ගිය සැරේ තව බැලීමේ ආසාව ඉතුරු වෙලා තිබ්බ හින්දා. නේද? ඒකනේ තණ්හාව කියන්නේ නේද? මොන හරි තව බලන් වුමනාව තිබ්බා. මැරීගෙන එන වෙලාවේ බලන් වුමනාව තිබ්බා. එහෙනම් බලපු නැති කොටසක් තියෙන්න ඕනේ නැත්නම් බලලා මදි වෙලා තිබිලා තියෙනවා. එහෙනම් මේ වතාවේ ආවේ මේ ආයතරයක් ඉපදුනේ බලලා ඉවර කරන්න. අහලා ඉවර කරන්න නේද? විඳලා ඉවර කරන්නනේ. ඉතින් මේ මදි වෙලානේ ආවේ. දැන් ඉතින් පොඩ්ඩක් හරි ඉවර කරලා. ආපු වැඩේ පොඩ්ඩක් හරි කරගෙනද? දැන් දන්න දවසේ ඉඳන් රූප බලනවා. නේද? ඇස් දෙකට ඉවරක් නෑ බලනවා බලනවා බලනවා බලනවා බලනවා බලනවා බලනවා බලනවා තව කොච්චර බලන්නද? දන්න දවසේ ඉඳන් සින්දු අහනවා, මිහිරි ශබ්ද හොය හොය අහනවා, අහනවා, අහනවා, අහනවා, අහනවා, අහනවා, අහනවා දැන් ඇද්ද? දැන් ඇති වෙලා පොඩ්ඩක් දිවට කණ්ඩ දෙනවා දෙනවා දෙනවා දෙන එකම જાතිය දැන් කොච්චර කාලද? ඇද්ද දැන්? නොකා ඉන්න පුළුවන් දේ වුණාද? බෑ. නොකයින්ද කියලා කියන්නේ ಗುಣ જાති විතරක් රස බලන්නෙම නැතුව කාලා නේද? රස හොයන්නේ නැතුවම කාලා ඉන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්න තියෙනවා නේද? ඉතින් මේ වගේ ශරීරයට නොයේකුත් පහස ලබා දෙනවා ඇතිවීමක් නැහැ. ඇතිවීමක් ඉවරවීමක් නැති දෙයක් කරන්න පුළුවන් තරම් මහන්සි වෙනවා. කවදාකවත් ඉවර වෙන්නේ නැති දෙයක් කරන්න පුළුවන් තරම් මහන්සි වෙනවද නැද්ද? කොච්චර මහන්සිලා ලබා දුන්නත් මේ මොහොතේ ඇති වෙන යම් සුඛයක් තියනවාද තව මොහොතකින් ඒක ඉවරයි. හරි? දැන් මම මෙහෙම කියන්නම්. ඔන්න මම යනකොට පාරේ යනකොට වලකට වැටෙනවා. අඩි 10ක් විතර ගැඹුරු වලකට වැටෙනවා. බොරු වලක් අපලද. කැලේ ගියන්ටෝ. දැන් මං අමාරුවෙන් අමාරුවෙන් දැන් ඉතින් වලේ ඉන්නකොට හරි අමාරුයිනේ. නේද? වලකට වැටුණොත් හරි අමාරුයි. අමාරුවෙන් වලකින් වලේ ඒ වලෙන් ගොඩ එනවා. ඉවුර හාරලා මොනවා හරි කළා ගොඩේ. අමාරුවෙන් උඩට එනකොටම ටිකක් වෙලා යන්න ඉස්සලා කවුරු හරි මට වැඩි ශක්තිමත් පුරුෂයෙක් මාව අල්ලලා ගිහලා ආයෙසරක් ඒවල් තා. දැන් ආයෙ ගොඩ එන්න බෑ. ආයෙ අමාරුවෙන් ගොඩ එනකොට ආයෙ අරන් ගිහවල් තා. ඒ වගේ ජීවිතයක් හම්බුනොත් හොඳයි. ගොඩ එනකොටම ආයෙ වැටෙනවා. ගොඩ එනකොටම ආයෙ වැටෙනවා. එහෙම ජීවිතයකට කැමතිද? අපෝ නෑ. නේද? බලන්න අපේ ජීවිතේ දිහා පොඩ්ඩක් හැරිලා. කැමැති අයව දකින්න ඕනේ කියලා සිතුවිල්ලක් ඇති වෙනක පාට. හරියට වලට වැටුණා වාගේ. දකින්න ඕනේ කියලා හිතිච්ච වෙලාවේ නම් උත්සාහය මොකක්ද? කොහොම හරි ගිහින් දකින්න. අම්මෙකුට උදේම හිතනවා ගොඩාක් ඈත ඉන්න දරුවා අද නම් බලන්ට යන්න ඕනේ කියලා අම්මෙකුට හරි තාත්තෙකුට හරි හිතෙනවා. නැත්තම් කෙනෙකුට ආදරය කරන කෙනෙකුට ඔන්න හිතනවා අද නම් මට දකින්න ඕනේ ඒ වෙලාවේ ඉඳන් ඉන්නේ පහසුවෙන්ද අපහසුවෙන්ද? ඒ තරහ වෙන්න දෙයක් නැහැ. ඇත්ත කතා කරාට කමන්නේ නැහැ. නේද? ඒ වෙලාවේ ඉඳන් ඉන්නේ පහසුවෙන්ද අපහසුවෙන්ද අපි ඉන්නේ හරි හරි අපහසුවෙන් ඉන්නේ. ඉතින් හරියට වලේ වැටිලා වගේ ඉන්නේ. කොයි වෙලාවෙ කොට යනවද කොයි වෙලාවෙ කොට යනවද කොයි වෙලාවෙ කොට යනවද කියලා වලේ වැටලා වගේ ඉන්නේ. අපි තුමුකෝ රූප ආයනේ හරි මොකේ හරි දැක්ක රස කැම જાතිය. <laughs> එතකොටම හිතනවා මේ જાතිය කන්න ඕනේ. හදාගෙන කන්න ඕනේ කියලා හිතුණා දැන් අද දවල්. හිතිච්ච වෙලාවෙ ඉඳන් හදාගෙන දිවේ ගෑ වෙනකන් ඉන්නේ පහසුවෙන් දා පහසුවෙන්ද. හරි අපහසුවෙන්. වලේ වැටෙනවා වගේ. වලේ වැටිච්ච අය වගේ. ඊට පස්සේ කොහොම හරි අර කැමති කෙනා හොයාගෙන යනවා බෑග් මලු උස්සගෙන නේද? දුක් විඳගෙන අමාරුවෙන් හරි අර වලෙන් ගොඩ එනවා වගේ නේද? දැන් ඔන්න කණ්ඩ හිතුණා නම් අහවල් දේ රූපවාහිනිය මොනවාරි කෑම වට්ටෝරුවක් කියලා දුන්නා. දැන් කණ්ඩම හිතුණා. දැන් ඉතින් කඩේ යවලා බඩු ගෙනල්ලා ඕනේ වගේ ගෙනල්ලා ගිනි ගහගෙන හදලා හරියට වලෙන් ගොඩ එනවා වාගේ අමාරු වැඩද නැද්ද? අන්න අමාරු වැඩේ. දැන් වලෙන් ගොඩ ආවා. ආ දැන් කෑවා. නැත්තම් කැමති කෙනාව දැක්කා. දැන් වලෙන් ගොඩ ආවා. හරි. ආයෙ හෙට උදේ ආයෙ කොහෙද බලනකොට? ආයෙ වලෙන්. ආයෙ යන්න ඕනේ හෙට. යන්න ඕනේ කියලා හිතනවා. ආයෙ අර જાතියම හදාගෙන කන්න ඕනේ කියලා හිතනවා. නේද? මුළු ජීවිතේම හොමද නැද්ද? වල වලේ ඇටලා උඩට එනකොටම අපහු වලට වැටෙනවා. උඩට ඇවිල්ලා චුට්ට වෙලාවක් ඉන්නකොට ආය වලට වැටෙනවා. නේද? රාගාදී කෙලෙස් ධර්ම. ඒත් එමය. මිනිස්සු හරියට මහන්සි වෙලා හොර වැඩ කරලා අනුන්ගේ ඇස් වලට වැලි ගහලා නේද? එක එක ආකාරයේ දේවල් කරලා රාගාදී කෙලෙස් ධර්ම වලින් තෘප්තියක් ලබනවා. හැබැයි ආය ටික මොහොතකින් ආයෝන. ආය ටික මොහොතකින් ආයෝන. ඉවරක් වෙනවද? එහෙනම් ජීවිතය කියන්නේ වලවල් වල වැටි වැටිම ඉන්න එකද නැද්ද? මොකද කියන්නේ? නේද? ගොඩ එනකොටම ආපහු වැටෙනවා වගේ. ගොඩ එනකොටම ආ ඉතින් හරියට මහන්සි. උඟ අය කියනවා මට නම් දැන් ඇති වෙලා එපා වෙලා කියලා. ඒ වුණාට ආයෙ වලේම තමයි. වලේ වැටෙනවා ඉතින් ගොඩ එන්න එක. කොච්චර එපා වුණා කිව්වත් කොච්චර ඇති වුණා කිව්වත් ඇති වුණා කියලා එපා වුණා කියලා මේ හිත වැඩේ නවත්තන්නේ නැහැ. නේද? එහෙනම් අපේ මේ ජීවිතය හරුද? අපි මේ ඊටාම හොඳයි කියලා එකතු කරගන්නේ ඒවා හරුද කියලා මම අහන්නේ. හරි. ඊළඟ තව බලමු. පුංචි කාලෙම කිව්වා දෙමව්පියෝ ශිෂ්‍යත්ව පාස් කරගන්න එතකොට සන්තෝෂෙන් ඉන්න පුළුවන් ඕකනේ ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ශිෂ්‍යත්ව පාස් කරා නම් ඔක්කොම ඉවරයි කියලා. කොහොම හරි කරලා කරගත්තා. ඊට පස්සේ මොකද කිව්වේ? ඊට පස්සේ කිව්වා සාමාන්‍ය පෙළ පාස් කරගන්න. එතකොට ඔක්කොම හරි. ඊට පස්සේ ඉතින් අවුරුදු 6ක් විතර උත්සාහ කළා කොහොම හරි සාමාන්‍ය පෙළ පාස් කරගත්තා. දැන් එතකොට ඔක්කොම හරි කියලානේ කිව්වේ. ඊට පස්සේ උසස් පෙළ කිව්වා. අද කැම්පස් සිලෙක්ට් වුණා නම් මොකුත්ම ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. එතකොට සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කියලා කිව්වා. ඒකත් කරා කියන්නකො. ඊට පස්සේ කිව්වා ආ උපාධිය ගන්නකො. එතකොට හරි කියලා. ඊට පස්සේ ඒකත් ගත්තා. ඒක ගත්තාම අපිටම හිතුණා මගේම කියලා රස්සාවක් කරා නම් ඉතින් මම්මනේ හම්බ කරගෙන ඉන්නේ. එතකොට සැනසීමෙන්ම ඉන්න කියලා රස්සාවක් හොයාගත්තා. හරි ගියාද දන්නේ නැහැ රස්සාව හොයාගත්තා කියන අහන්න. ඊට පස්සේ සන්තෝෂයෙන් මා සන්තෝෂේ හරි ගියාද? නෑ ඊට පස්සේ ඊට රස්සාවක් හොයාගෙන මදි. පරස්තාව හොයාගන්න ඕනේ. එතකොට කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන් නේ කියලා. දැන් පරස්තාව හොයාගත්තා කියන අහන්නේ කොහොමද ඒක? නේද? <laughs> හරි ගියාද? ඊට පස්සේ තව මගේම කියලා මගේම ලේයින් වශයෙන් උපන් දරුවෙක් හිටියා නම් ඔක්කොම හරි මගේ දුක කියන්නත් පුළුවන් ඔක්කොටම හොඳයි කියලා. කොහොමද දන්නේ නැහැ. ඉතින් ටික කියන්න ඕනේ නැහැ. තව දිගට දිගට ඕක තියෙනවා. එතකොට කොයි දෙයකින් හරි සතුටු වෙන්නයි අපි ජීවත් වෙන්නේ. ජීවත් ජීවිතයේ සතුටු වෙන්නයි ඕනේ. සතුටු වෙන්න කරන හැම දෙයක්ම සතුටක්මද නැත්නම් දැන් ඔන්න මේන් බලන්න කට්ටියගේ වැඩේ දරුවෝ නැති අය හිතාගෙන ඉන්නවා මට දරුවෙක් ලැබුණා නම් ආයෙ මොකුත් ඕනේ නැහැ කියලා. දරුවෝ ලැබිච්ච අය සන්තෝෂයෙන්ම දින්නේ. ගෙවල් නැති අය හිතාගෙන ඉන්නවා මට ගෙයක් හදාගත්තා නම් මොකුත් ඕනේ නැහැ කියලා. ගෙවල් තියෙන අය සන්තෝෂයෙන්ම දින්නේ. රස්සා නැති අය හිතාගෙන ඉන්නවා මට රස්සාවක් හම්බුණා නම් මොකුත් ඕනේ නැහැ. වාහන නැති අය හිතාගෙන ඉන්නවා මට වාහනයක් හම්බුණා නම් මොකුත් ඕනේ නැහැ. එතකොට මොනවා හම්බුණත් ඉවරක් නෑ. එහෙනම් අරුද මිසරුද? මිසරුද. නේද? ඔවා කියනකොට ඉතින් හිතන්නේ හාමුදුරුවෝ නම් ඔවා කියයි ඒ වුණාට ඉතින් අපි ඔතනම තමයි. <laughs> මේකෙන් ගැලවෙන්න බෑ. මේකෙන් ගැලවෙන්න ඕනේ කොහෙන්ද? මෙන්න මේ નિසරු බව ඉස්සෙල්ලාම හොඳින් තේරුම් ගන්න ඕනේ. ඉස්සෙල්ලාම දැන් මම අහනවා අපේ අම්මේගෙන් තාත්තේගෙන් නිකන් අහන්නම්. පුතෙක් ඉන්නවා. තවත් පුතෙක් ඉන්නවා. අම්මා උදේම දුරකථන අමතන දීලා පුදුම වැඩේ කියන්නේ මේ දෙන්නම එකවර අපේ ගෙදර එන්න කියලා කිව්වා. ලොකු පුතත් කතා කරලා කිව්වා අද අපේ ගෙදර ඇවිල්ලා යන්න එන්නකෝ කියලා පොඩි පුතත් කතා කරලා ඒ වෙලාවෙම කිව්වා අපේ ගෙදර යන්න එන්නකෝ අපේ ගෙදර ඇවිල්ලා යන්න එන්න. මේ අම්මයි තාත්තයි දෙන්න කොයි ගෙදරද යන්නේ? ඉස්සෙල්ලා යන්නේ කොයි ගෙදරද? ඉස්සෙල්ලා යනවා කොහෙට හරි. මම දන්නවා කොහෙටද යන්නේ වැඩියෙන් කැමති කෙනාට. වැඩියෙන් කැමති කෙනාගේ ගෙදර. ඊට පස්සේ තමයි දෙවෙනි එක කෙරෙන්නේ. ඕනෑම වෙලාවක වැඩියෙන්ම හොඳයි කියලා හිතන දේ තමයි වැඩියෙන්ම කැමති දේ තමයි කෙරෙන්නේ. හොඳයි. ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා ඊයේ දවසේ මොනවද දන්නේ නැහැ කරේ. පෙරේදා මොනවද දන්නේ නැහැ කරේ. ගිය සතියේ මොනවද දන්නේ නැහැ කරේ. දවසේ අරගත්ත ලයිස්තුව අරගෙන බලනකොට ඒ වාට යොදවලා තියෙන කාලය අඩුද වැඩිද? ඇයි? ඉස්සෙල්ලා කරන්නේ කොහොමද? වැඩියෙන් වැඩියෙන් ආදරේ කරන ලාගන්න ඉස්සෙල්ලා යනවා කිව්වෙ ඉස්සෙල්ලා. ඒ වගේ වැඩියෙන් කැමැත්ත තියෙන දේ තමයි අපි අතින් කරන්නේ. වැඩියෙන් කැමති අපිට සරුයි කියලා දැනෙන දේ. අපිට හොඳයි කියලා දැනෙන දේ කැමති. නේද? ඕන වෙලාවක දෙකක් එකවර කරන්න ඕනේ කියලා අදහසක් ඇති වැඩිය හොඳ එක තමයි හැමෝම කරන්නේ. වැඩිය හොඳයි කියලා තීරණය වෙන්නේ ඒ ඒ කෙනාට දැනෙන හැටි. සමහර අයට අහවල් දේශපාලඥයා වැඩිය හොඳයි කියනකොට තව කෙනෙක් කියනවා එයා වැඩිය නරකයි. නේද? සමහර කෙනෙක් අහවලා හොඳයි කියනකොට එයා කියනවා නෑ නෑ වැඩිය හොඳ මෙයා කියලා. පවුලේ තමයි සමහර දරුවෝ කියනවා අම්මා තමයි වැඩියෙන් හොඳ කියලා තවත් අය කියනවා නෑ නෑ තාත්තා තමයි වැඩියෙන් හොඳ කියලා. නේද? ඇයි එහෙම වෙනසක් අපේ? ඒ අපිට දැනෙන්නේ නැහැ. නේද? අපේ දැනුම අපි යම් දේශපාලඥයෙක්ගේ හොඳ දේවල් ටිකම දන්නවා නම් අපිට ඒවා වැඩිය හොඳයි කියලා. නරක දේවල් වැඩියෙන් දන්නවා නම් වැඩියෙන් නරකයි කියලා. ඒ ඒ කෙනා දන්න හැටියට නේද අහවල් අය අහවල් අය හොඳයි නරකයි කියලා හිතෙන්නේ. ඔන්න ඕකත් වෙනස් වෙනවද නැද්ද? ඇයි ඡන්ද කිට්ටු වෙද්දී දේශපාලකයෝ කැන්වසින් කියන්නේ? ඇයි ගෙවල් වලට ඇවිල්ලා එක එක ඒවා කියන්නේ? කතිරේට නේද කතිරේ ගන්න. කොහොමද අපෙන් ඒ කතිරේ ගන්න එයාලා? එයාලා ඇවිල්ලා එයාලගේ හොඳ කියනවා. හැමෝම එයාලා තමන්ගේ හොඳ කියනවා. දැන් අපිව නිකන් විනිශ්චයකාරයෙක් වගේ අපේ හිතේ ඉන්නේ. නේද? එයාලා හොඳට දන්නවා අපේ හිතට වෙන දේ. මම මෙහෙම කරලා තියෙනවා, මෙහෙම කරලා තියෙනවා, මෙහෙම කරලා තියෙනවා, මෙහෙම කරලා තියෙනවා කියලා කියාගෙන කියාගෙන කියාගෙන යනවා. ඔන්න දැන් ওই ටික ඔක්කොම හේතු වෙලා අපිට එයා ඇත්තටම හොඳයි කියලා. ඔන්න අනිත් එක්කන ඇවිල්ලා එයාගේ නරක ටික කියාගෙන යනවා, එයාගේ හොඳ ටික කියාගෙන. ඔන්න අපිට මෙයා හොඳයි කියලා දැන් හිතෙනවා. නේද? අන්තිමට අතිරේ ළඟට යනකොට, ඡන්දේ ළඟට යනකොට වැඩියෙන්ම හොඳයි කියලා හිතෙච්ච කෙනාට තමයි කපි කරන්නේ. නේද? අපේ හිතේ වැඩියෙන්ම හොඳ කෙනා වැඩියෙන්ම හොඳ දේ කියන ඒවා හැම වෙලේම වෙනස් වෙනවද නැද්ද? එක දවසකට මේ දේ හොඳයි කියලා හිතෙනවා තව දවසකට හිතෙනවා නෑ මේ දේ හොඳ නෑ. අපේ දැනුම හැටියට නේද? අපේ දැනුම හැටියට නේද? සිංහල බෙහෙත් ගැන හොඳට දන්න අය සිංහල බෙහෙත් හොඳයි කියලා කියනවා. ඉංග්‍රීසි බෙහෙත් ගැන හොඳට දන්න අය ඉංග්‍රීසි බෙහෙත් හොඳයි කියනවා. ඒ දන්න හැටියට නේද ඒක කියන්නේ? අපිට සිතුවිලි එන්නේ නේද? ඉංග්‍රීසි බෙහෙත් කරන්න කියලා මොකක් කරලා ඉරකට ලෑස්තිනකොට සිංහල බෙහෙත් හොඳයි කියලා කියනවා බයිනෝ ඇති. පිස්සුදෝ කරන්න ඔය මේවා වෙනවා මේවා වෙනවා. ඉංග්‍රීසි බෙහෙත් කරන්න හොඳයි කියලා හිතන වැඩියෙන් දන්න අය සිංහල බෙහෙත් කරන්න හදනකොට බයි. නේද? ඒ මොකද ඒ ඒ කෙනාගේ දැනුම හැටියට තමයි ඒ ඒ කෙනාට සරුදේ නිසරුදේ මොකද්ද කියලා තේරෙන්නේ වැටහෙන්නේ. ඔන්න ඔය ටික තේරුම් ගන්නකො. ඒ ඒ කෙනාගේ දැනුම හැටියට තමයි ඒ ඒ කෙනාට සරුදේ නිසරුදේ හොඳයි කියලා කියන්නේ සරුදේ නිසරුදේ මොකද්ද කියලා තේරෙන්නේ සමහර අය දන්නේ නැති හින්දා සරුදේ නිසරු විදියට යාට දැන් හරි නොදන්නාකම හින්දා සරුදේ නිසරු විදියට දැන් නොදන්නාකම හින්දා නිසරුදේ සරු විදියට දැන් පුද්ගලයෝ ගන්නකො සමහර පුද්ගලයෝ ගැන අපි කාලයකට හරි හොඳයි කියලා හිතාගෙන ඉන්න බලනකොට අසත්‍යයි නේද? පස්සේ තමයි තේරෙන්නේ. ඇත්තට මං හොඳයි කියලා හිතාගත්තට මේ තරම් නරුම මිනිස්සු තවත් නැහැ කියලා. පස්සේ තමයි තේරෙන්නේ හොඳයි කියලා හිතාගෙන අපරාධ මගේ ජීවිතය කියලා හිතන. පස්සේ තමයි තේරෙන්නේ. නේද? හැබැයි අර තේරුම් නැති කාලේ කවුරුහරි කියලා දෙන්න ගියා නම් මොකද වෙන්නේ? ඒන්ති අරගෙන බලන්න ඕනේ එහෙම කියන්න එපා. ඒ මිනිසුන්ට කියලා අර ඒ දේවා. ඒකද එයාට දැනෙන්නේ නැහැ. සරුදේ નિසරුදේ දැනගන්න නම් නිවැරදි දැනුම අරුදේ નિසරුදේ තමන්ගේ ඇතුලෙන් එළියට එන්න නම් නිවැරදි දැනුම තමන්ට දැනিলা තියෙන්න ඕනද නැද්ද? නේද? අන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව තමයි මම අර කලින් ටිකක් කිව්වේ. මේ ඇහැ කන නාසය දිව ශරීරය පිනවනවා පිනවනවා පිනවනවා මේකට දෙනවා දෙනවා දෙනවා ඇතිවීමක් නැහැ කියන්නේ. මේ ජීවිතයේ තියෙන අර්ථයක් නැති ස්වභාවය ධර්මය තුල තියෙනවා. මේ බලන්න අපි දේශපාලනඥයෙක් කියලාම කතා කරමුකෝ. ඔන්න එක පත්‍යක් දිනනවා. දිනලා ඇවිල්ලා අපිට කියනවා අපි ඔයාලට ඉඩමක් දෙනවා. නැත්නම් ඡන්දෙට ඉස්සලා කියන. ඊට පස්සේ කියනවා අපි ඔයාලට වාහනයක් දෙනවා. එන්න ඡන්දේ වරුච් එක මන් දෙනවා. හරි. අපි તો ඒක දුන්නා කියලා. ඊළා මාසයක් විතර යනකොට මේ අභව ගන්න. හරි. එක සැරයක් දෙසරයක් තුන් සැරයක් විතර ඔය වැඩේ කරා. හැමදාම දෙනවා කියනවා දෙනවා දීලා අපව ගන්නවා. දීලා අපව ගන්නවා. දෙන දෙන දේ අපව ගන්නවා. ආයෙ මොන හරි දෙන එකත් අපව ගන්නවා. ආයෙ දෙන්න හැදුවොත් අපි මොකද කියන්නේ? අනේ මේ ඕවා අපිට ඕනේ නෑ. දෙනවා නම් තියාගන්නම දෙන්න ආපහු ගන්න දෙනවා නම් ආපහු ගන්න දෙනවා නම් ඒකෙන් අපිට වැඩක් තියනවද? ආපහු ගන්න දෙනවා නම් වැඩක් තියනවද? මොකද්ද කිව්වේ කියලා බලන්න හොඳට. ආපහු ගන්න යමක් අපිට දෙනවා නම් ඒකෙන් වැඩක් තියනවද? වැඩක් නැහැ. නේද? ආයෙ කියන්නේ ආපහු ගන්න යමක් අපිට දෙනවා නම් ඒකෙන් ඇති වැඩක් නැහැ. ඊ මම ඒක දෙසරත් උසරක් කියන්නේ කිව්වේ. පොඩ්ඩක් බලන්න ජීවිතේදී හම්බෙලා තියෙන ඔක්කොම අපහු ගන්නවද නැද්ද? හම්බෙලා තියෙන ඔක්කොම අපහු ගන්නවද නැද්ද? නිරෝගිකමත් අපහු ගන්නවද නැද්ද? අරුණකමත් අපහු ගන්නවද නැද්ද? දෙමව්පියන්වත් අපෙන් ආපහු ගන්නවද නැද්ද? ඉඩම් කඩම් යාන වාහන ගෙවල් දොරවල් ඔක්කොමත් ආපහු ගන්නවද නැද්ද? දැක්කනේ මීතොට මුල්ලේ නේද? ගත ඉක්මන කොහොමද කියන්නේ? නේද? කොයි මොහොතේ ගයිද කියලා දන්නේ නැහැ. දේශපාලඥයන් නම් ගොඩාක් හොඳයි. ඇයි? දැනුම් දීමක් කරනකොටම ගන්න සතියකින් ඕනේ මාසෙකින් ඕනේ කියලා. මේක සබහා ධර්මයේ කිසිම දැනුම් අඩුම ගානේ ඇහැ කන නාසය දිව ශරීරේ පවා භෝග. දිලා දින ඔක්කොම ගන්න. එහෙනම් වැඩද? එහෙනම් සරුදේද හම් වෙලා තියෙන්නේ? ආ. අන්න අපේ හිතෙන් නැගෙන්න ඕනේ. අන්න ඒකයි එදා උනේ ආට බෝධිසත්වයන්න් වහන්සේට රම්මසුරම්ම සුබ කියන මාලිගාවල් තිබුණා. ශක්ති රජකම තිබුණා. නේද? නමුත් හතර පෙර නිමිති දැක්කා. මොනවද ඒ? එදෙක් මහල්ලෙක් මලමිනියක් පැවිදිරුවා. ඒ කියන්නේ හතර පෙර නිමිති දැක්කම අර ඔක්කොම අතාරිනව නේද? සතර පෙර නිමිති දැක්කම අර ඔක්කොම අතහරිනව නේද? අතහැරලා ගියා යන්නේ. ඔක්කොම අතහැරලා ගියේ රාජ සම්පත් පව අතහැරලා ගියේ සතර පෙර නිමිති දැකලා. ඊට වැඩි අඩු දේවල් තිබුණා නම් කොහොමද යනවා එහෙනම් නේ? මේ තාම සතර පෙර නිමිති දැකලා නැත්නම් ලේත් සතර පෙර නිමිති නාලා ඉන්නේ. නේද? නේද? හැමදාම දකින්න. හැමදාම දකින්න. නමුත් බෝධිසත්වයන් වහන්සේ ඒ ගැන මෙනෙහි කරපු විදිහ නේද? මේ මාලිගාව මට නැති වෙනවා නම් මේ රජ සම්පත් මට නැති වෙනවා නම් නැති වෙන සැපයකින් ඇති වැඩක් නැහැ ඒක નિසරුයි. නැති වෙන සැපය નિසරුයි. එහෙනම් ඇති වෙන නැති නොවන සැපය හොයාගන්න ඕනේ කියලා ගවේෂණය කරේ. මේක හරියද? මේ මොන විකාරයක්ද? මේ මොන විකාරයක්ද? දෙන දේවල් ඔක්කොම අපහො ගන්නවා. මොන දුකක්ද මේ විඳින්න වෙන්නේ? ලැබෙනකොට නම් අපි හිතන්නේ අපේ අපේ මට ලැබුණා මේ ලෝකයේ තියෙන අනිත් අයට හම්බෙච්ච නැති ආදරයකුත් මට හම්බුණා වස්තුත් හම්බුණා කිය කී හිතනවා නේද? ඒ වෙලාවට අපිට සංඥා වෙන්නේ ඔක්කොම වෙනස් වෙනවා නැති වෙනවා කියලා. ඊට පස්සේ ඉතින් හැමදාම ඉන්නේ සාමාන්‍යයෙන් 35ක් 40ක් 45ක් වෙනකොට මූණු ටිකක් හොඳ නැහැ වගේ නිකන්. මොකද්ද අසාධාරණයක් වුණා වගේ ඉන්නේ නිකන්. මටමමයි වෙන්නේ වගේ ඉන්නේ නිකන්. එපා වුණා වගේ නේද? ඉතින් ඇයි මේ નિසරු බව දැරිලා? නේද? වැරදුනා කියලා දැරිලා, වැරදුනා කියලා දැරිලා. ඉතින් මෙන්න මේ අත తත්වයේ තේරුම් ගත්ත බුද්ධත්වයන් වහන්සේ මාවත් පැරෙනවා නම්, පියතුමාවත් පැරෙනවා නම්, ඔක්කොම පැරෙනවා නම් මේක වෙනත් ක්‍රමයක් හොයාගන්න ඕනේ කියලා. අන්න බලන්න નિසරු දේ નિසරු විදියට ගත්තා. අරුදේ අරුදියට ගත්තා. නේද? සියලු දේ දාලා ගියේ ආධ්‍යාත්මික ඇතුලෙන් ලබන්නා වූ සැපේ ලැබීම සඳහා. අතට අපිත් ලබන්නේ ඇතුලෙන් ලබන සැපේ තමයි ඔය කිව්වට. බලන්න. ඇහැට රූප පෙවුනාම කොහෙන්ද සතුට? කොහෙටද සතුට? ඇහැටද හිතටද? ආ හිතට. කනට ශබ්ද ඇහුනාම කොහෙටද සතුට? හිතටයි සතුට. නේද? හැබැයි ඒ සතුට විඳින්න හරියට මහන්සි වෙන්න ආව. රූප හොයන්න ඕනේ, ශබ්ද හොයන්න ඕනේ, ගන්ධ ඕනේ, රස ඕනේ. පොඩ්ඩක් හිතලා බලන්න. අද හැන්දෑවේ සතුටෙන්ම ඉන්න නම් මොනවද ඕන? අද හැන්දෑවේ සතුටෙන්ම ඉන්න නම් මොනවද ඕන? ගොඩක් වේදන් කරන්නේ. හරිද? ඊයේ ගියත් කමක් නැහැ කියලා ඔක්කොම ගමන් ගාස්තුත් එක්ක දීලා වාහනේ යවලා කැමති ඔක්කොම ගෙදර ගෙනත්. එහෙම දේවල් රස කෑම හදන්න. අංගිත කණ්ඩායමක්වත් ගෙනල්ලා කන පිනවන ඒවා දාන්න ඕනේ. එහෙනම් ඇහැ පිනවන, කන පිනවන, නාසය පිනවන, දිව පිනවන කැමති දේවල්, ශරීරය පිනවන කැමති දේවල් ඔක්කොම අද හැන්දෑව කොට ගැහුනොත් ඔන්න සත්‍යෙක. එතකොට තමයි මේ හිතේ සත්‍යය තියෙන්නේ. හැබැයි අරවා ඔක්කොම එක දිගටම තියාගෙන ඉන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? උදේට ඔක්කොම යවන්න. නේද? එතකොට යවනකොට මොකද? ඕන් අපි අහවලුන්ගේ ගෙදර ගිහින් එන්න ඕනේ කියලා යනවා සතුට වෙලා එන්න කියලා ඈතින් ඉන්න කෙනෙක්. දැන් අම්මෙක් හිතේ ඇතිවෙච්ච දුක නැති කරගන්න යනවා කියලා කියන්නේ. නොදක ඉන්න බෑ මාව පිච්චෙනවා වාගේ මං ගිහින් බලලා යන්න යනවා කියලා දුක නැති කරගන්න යනවා. ඉතින් ගිහලා දැන් දැක්කනේ දැන් සතුටු වෙන්නේ. එන්න ලෑස්තිලා මෙන්න වැළඳගෙන අඬන්න පටන් ගන්න. තිබ්බට වැඩිය ඔව් බලන්න. කරගෙන තියෙන මොකක්ද? තිබ්බට වැඩිය තිබ්බට වැඩිය දුකක් එකතු කරන්න තමයි ඔය ගිහිලා තියෙන්නේ. ඒක තේරුණා. අන්න ඒක තේරෙනවා නම් පින්වත්නි අපි මේ විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශත් එක්ක තියෙන ගනුදෙනුව තියාගන්න. හරි. පංචකාම සම්පත්තිය හැම වෙලේම අපිව විනාශ කරලා දානවා. ඉවරක් නැති උගුලකට අල්ලලා දානවා. එතන මේකෙන් අත මිදෙන්න ඕනේ, මේකෙන් අයින් වෙන්න ඕනේ. හිත පංචකාම සම්පත්තියෙන් ගලවන්න. කලකිරෙන්න ඕනේ. ඒ කලකිරුණාම මේක පංචකාම සම්පත්තියෙන් අත මිදෙනවා. අන්නේ පංචකාම සම්පත්තියෙන් අත මිදුණාම අපි බොහොම සංවරය බවට පත් ඒ සංවරය බවට පත් වුනහම චිත්ත අභ්‍යන්තර ප්‍රීතිය උපදිනවා ප්‍රමෝදය උපදිනවා. සතුට උපදිනවා ප්‍රමෝදය උපදිනවා ප්‍රීතිය උපදිනවා. අන්නේ සතුට ප්‍රමෝදය ප්‍රීතිය ඇතුළාන්තයෙන් උපදින ප්‍රීතිය මේ හිත කය දෙක සංසිඳවනවා. හරි අරණ්‍යක වාසය කරන ස්වාමීන් වහන්සේ නමක් නැත්නම් සමාධිය වඩන පුද්ගලයෙක් සමාධිය වඩන ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේට අදහැන්දෑවේ සතුටෙන් ඉන්න ඕන නම් මොකද කරන්නේ කැමති ඔකට වෙන්න කියලා සංගීත කණ්ඩායමකට එන්න කියලා එහෙමද නෑ නේද ඊතානි දහසේ ඊතානි දහස් තැනකට වෙලා සුවදායකව හිතන්න දෙයක්වත් නෑ ආය රාජකාරීත් නෑ හෙට කරන්න කියලා වගකීමකුත් නෑ අනිද්දා කරන්න කියලා වගකීමකුත් නෑ අවුරුදු 15කින් දෑවැදි හොයන්න කියලාත් නෑ නේද රස්තාව හොයන්න කියලාත් නෑ රැකියාවේ ප්‍රධාන නිලධාරියාගෙන් කියන පීඩනයක් නෑ තාත්තගෙන් අම්මගෙන් තියෙන පීඩනයක් නැහැ. ආදරය කරන අය වරන්ඩ යන්න ඕන කියලාත් නැහැ. බැටරි charge කරන්න ඕන කියලාත් නැහැ. අරවා නැහැ, මෙව්වා නැහැ, අර බඩු ගේන්නේ නැහැ, මේ බඩු ගේන්නේ නැහැ. මොකද කරන්නේ? හොඳට පිරිසිදු වෙලා. නිදාසේ රුක් මූලයකට ශුන්‍යාගාරයකට තම හොඳට ගහක් ඇද්ද ගිහින්. කිසිම සත්‍යයක් නැති පරිසරයක. හිත ඉතා නිදාසේ තියාගෙන කිසිම තැනක විතර යන්න නොදී ඉතා විවේකීව වාසය කරු මොහොතක් ඇතුලෙන් උපදින සැපේ කොච්චරද කියලා දන්නවද ඒත් ඇතුලෙන් සැපයක් යම් හේකින් භාවනා කමඨහනක් වැඩිලා යම් ප්‍රබල හැඟීමක් ඇති වුණොත් උස්සාගෙන ඉන්න බර බිමින් තිබ්බා වාගේ ගත්ත ණය ණයක් ගත්ත කෙනෙකුට ණයකින් නිදහස් වුණා වාගේ ණයක් කරන් පොලි ගෙවගෙන ඉන්න කෙනෙකුට අසනීපයක් හැදලා තියෙන කෙනෙකුට එකපාරට මේ අසනීපය අඩු වුණා වගේ. ඉරා ඉරේ ඊළඟදී වැටලා ඉන්න කෙනෙකුට ඒකෙන් අයින් වෙන්න පුළුවන් වුණා වගේ. මේ කාරකමකට අහු වෙලා ඉන්න කෙනෙකුට මේ කාරකමෙන් අත වෙදෙන්න පුළුවන් වුණා වගේ. කාන්තාරයක අතරමං වෙලා යන කෙනෙකුට ඡේම භූමියක් හම්බුණා වගේ. අන්න උන්නාන්සේගේ හිත කාමචන්ද ව්‍යාපාද තීන මිද්දුද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන නිවර්ණයන්ගෙන් අත මිදලා කුසල අරමුණක පිහිටවලා දෝරේ ගලාගෙන යන උල්පතකින් ගලන මහා වතුර කඳක් වාගේ අතුලාන්ත සතුටකින් මේ ශරීරයේ පැතිරගත් තැනක් නැති තරම් කියන සතුටක්. දැන්ලා තියෙනවද එහෙම ඒවා? මොහොතකට දැනෙනවා අපිට මේ ලෝකේ ඉන්න කොට. අදිසිය විභාගේ පාස් වුණා ගියා එකපාරටම දැනෙන මුළු ඇඟටම සතුටක් දැනෙනවා. ඒ වගේ හැබැයි චුට්ට වෙලාවයි. නේද විභාගේ පාස් වුණා කියලා හොඳටම ලොකු සතුටක් දැනෙලා දුරකථන මැතිතුමන් කරා යාළුවෙකුට කියනවා. ආ ඇත්තද? වැඩි ගණන් ගන්න. එතන විතර යාර සතුට. ඈ මාව ගණන් ගත්තේ නෑනේ බලන්නකො ඊර්ෂියාව කියලා ආ දැන් දුක උපදිනවා. නේද? ඈ ඊළඟට තෑගි කරලා දුන්නේ නෑ කියලා දුක උපදිනවා. ඊළඟ විභාගේ මතක් කළා දුක උපදිනවා. මං කිව්වේ කලින්. ඒකෙන්ද ඒ වගේ මාත්‍රයක් දැනෙන සතුට වගේ නෙවෙයි ඒ වගේ දසදහස් ගුණයේ ප්‍රබල අතුලාන්තයෙන් දෝරේ ගලා යන උල්පතකින් ගන්න සතුටක් වගේ මහා ප්‍රීතියකින් එක ආරම්මණයක එක ඉරියව්වක නිදහසේ උන්වහන්සේ අරුදේ ලබාගත් උන්වහන්සේ වැඩවත් හරි ඒ තරම් නෙවෙයි කෙටි කාලෙකින්ම මොකද වෙන්නේ ඇසීමේ ආසාව බැලීමේ ආසාව විඳීමේ ආසාව නැති කළා දානවා නැති කරලා දාන්න අවශ්‍ය කරන සියලුම දේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ වෙනකොට ඒ දේශනා කරපු දේ සියලු දේ ජීවමානව තියෙනවා. ඒකින්ද අපිට කිසිම ගැටලුවක් නැතුව එවැනි තත්යකටපත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ තමයි සරුදේ සරු විදිහට ගත්ත සරුදේ සරු විදිහට ගත්තා කියන්නේ. හරි. සරු දේ සරු විදියට ගත්තා කියන්නේ. નિસරු දේ નિસරු විදියට ගත්තා කියන්නේ. බලන්න මම මෙහෙම කියන්නේ. ඔන්න හොඳට බඩගිනි වෙච්ච වෙලාව. කැමති කෑම වගේක් මේ මේසුල තියලා තමයි මම බණ කියන්නේ. හරිද? අපි તો කෑම පිගානක්ම මේ මේසුල තියලා තියෙන කැමති ව්‍යංජනත් එක්ක. දැන් පේන්නත් තියෙනවා. මම මෙහෙ බණ කියලා දෙන්නම්. ඔය පැත්තට මොකද වෙන්නේ? දැන් ඉවරේ දැන් ඉවරේ දැන් හාමුදුරුවෝයි දැන් හාමුදුරුවෝ අර පැත්ත බලනවා බලනවා බලනවා ඉවරයි. හිත හැම වෙලේම අර නේද නිකන් නලියන නලියන දඟලන ගතියක් තියෙනවා මේක ගිල ගන්න කොයි වෙලාවෙ. නොසන්සු. නේද? හැබැයි දැන් අවස්ථාවක් හම්බෙලා තුන් කාලක්ම කනවා. දැන් අය කා ගන්න බෑ. බඩ පිරලා නෙවෙයි දැන් ඇති. බඩ පිරෙන්නේ නැතුවම ඇති වෙනවා ටිකක් කරලා කද්දි නේද? අන්න බලන්න. අන්න ඒ වගේ වෙලාවක තුන් කාලක් ආපු වෙලාවක මම බණ කියන්න පටන් ගත්තා. දැන් අරක දිහා බැලනවද මොකක්ද? බලන් දුමනාවක්. නොසන්සුන්කමක් නැහැ. ඒ ආහාරයෙන් තෘප්තිමත්. නේද? හරියට කොයි වගේද මම ඉස්සලා කිව්වා වගේ වලෙන් කොට ඇවිල්ලා. නේද? වලෙන් කොට ඇවිල්ලා වගේ. හැබැයි අන්න ඒ තෘප්තිමත් වෙලා තියෙන්නේ හිතද නැත්තම් දිවද? හිතයි තෘප්තිමත් වෙලා තියෙන්නේ. නේද? දිව නෙවෙයි හිත තෘප්තිමත් වෙලා තියෙන්නේ. අන්න ඒ හිතේ තියෙන තෘප්තිය දිගටම තිබුණොත් ආයේ ඒ කෑම ඕන වෙනවද? එතෙන් දැන් ඇති වෙලානේ තියෙන දැන් ගිජුකම නැහැ. ඒ වෙලාවේ ගිජුකම නැහැ. නේද? කැමති කෙනෙක්ව දකින්න ඕනේ කියලා දැඩි ආසාවෙන් හිටියා. කියලා හම්බුණා. දැන් හරි. නේද? අන්නේ හම්බුණ වෙලාවේ සන්තෝෂ වුණේ තෘප්තිමත් වුණේ ඇහැද හිතද? හිත. දැන් ඊට පස්සේ ඒ සිත තෘප්තිමත් වුණාට පස්සේ ඒක දිගටම තිබුණා. මම එතනින් ආවත් ආයෙ නැහැ. ඒක සරයක් දැක්කනේ ආ දැන් ඇති. ආන් එහෙම කිප්පුණොත් අපේ හිත. ඒ කියන්නේ අර වලට වැටුණා වලෙන් ගොඩ ආවා ආයෙ වලට වැටෙන්නේ නැත්තම්. ඉවරයි නේද? කවුරු ගැනද මම මේ කියන්නේ? එහෙම කෙනා කවුද? එහෙම වුණොත් එයාට මොනව වෙලාද? ආහාරයෙන් තෘප්තිමත් වුණා ආය කවදාකවත් ඒ ආහාරය ගැන අදහසක් නැත්නම් එහෙම ජීවත් වෙන්න විතරක් මොන හරි කාලා දානවා මේ කිචුකමට කන්න කිසිම මොනවන්නේ කෙනෙක්ව දකින්න එහෙම මොනවන්නේ නැහැ දැක්කම කතා කරලා ඉන්න හොයාගෙන යන්න හිතේ කුතුහලයක් හිතේ නොසන්සුන්කමක් රූප දැකීමේ ආසාවක් ශබ්ද ඇසීමේ ආසාවක් ගන්ධ විඳීමේ ආසාවක් රස විඳීමේ ආසාවක් ස්පර්ශ විඳීමේ ආසාවක් ආදරය ආදී ධර්මයන් විඳීමේ මාත්‍රි ආසාවක් නැත්තම් ඒව හොයන්නේ නැහැ කවුද? රහතන් වහන්සේ. නේද? කොච්චර සුළුදායක තත්ත්වයක් ඇද්ද? තේරෙනවද? හිත ඉල්ලන්නේ නැහැ කිසිම දෙයක්. දැන් එහෙම නැහැ. නේද? හැම වෙලේම ගවේෂණය. යනකොට මග යනකොට කොහෙද මේ? හරවන්න පුළුවන් අංශක 270ක් විතර මෙහෙම. හොඳ වෙලාවට හරවන්න පුළුවන් හරවලා ඇස් දෙකත් එහාට කරන්න පුළුවන් දැන් මේක උත්තර කරකෝ කරකෝ බලන්න පුළුවන් තණ්හාවට හැදිලා තියෙන විදිය නේද බෙල්ලකුත් හැදිලා කපුව මැද්දෑවත් ඇස් එක තිබ්බනම් කෙලින් විතරයිනේ බලන්න පුළුවන්. නේ? ඒක අරෝ අරෝ බලනවා බලනවා බලනවා බලන ඉතරක් නේ හරි. ඊනොසන්. නේද? එතකොට අන්න ඒ සාන්ත ස්වභාවයට පත් වෙන්නට අයවන. ඒ රත්තරපත් වුණාම හරියට මෙන්න මේ වගේ උදාහරණකින් කියනවා ඇස් ඇත්තේ නමුදු අන්ධෙක් වාගේ අන්ධෙක් වාගේ අන්ධෙක් කියලා නෙවෙයි කියන්නේ පේනවා අන්ධෙක් වාගේ කියන්නේ අන්ධෙක් නෙවෙයි පේන්නේ නැත්නම් අන්ධෙන්නේ කන් ඇත්තේ නමුදු බිහිරෙක් වාගේ බලන්න මොකද්ද කියලා ඔන්න ගොඩාක් ආසාව උපදින යමක් මෙතන තියෙනවා කැමක් තියෙනවා කියලා හිතන්නකෝ මේ ඉන්නේ අන්ධයෙක් නම් දැන් මෙතන තියෙනවා අර කිව්ව කැම අන්ධයෙක් නම් ඉන්නේ ප්‍රශ්නයක් නැහැ හිත වෙනස් වෙන්නේ නැහැ කෙල්ලෙන්නේ ඇයි අර පේන්නේ ඇස් ඇත්තේ නමුදු අන්ධයෙක් වාගේ හොඳට කාලා ඉන්නකොට මේ මෙතන තියෙන જાතියම කාලා කාලා කාලා ඉන්න වෙලාවේ ඇත්තත් තේනමුදු ප්‍රශ්නයක් නැහැ ඒකයි. එන්නේ ඒ තෘප්තිය හැම වෙලේම තියෙනවා නම් දිගටම මේ වගේ තමයි. මොන දේ ඇහුණත් විහිරාට විහිරා යන තැනින් මොන්නතරම් කවුරු බැන්නත් කවුරු ප්‍රශංසා කරත් එයාගේ හිත හෙල්ලෙන්නේ නැහැ. කන් ඇත්තේ නමුදු විහිරෙක් වාගේ කියන්නේ. හිත හෙල්ලෙන්නේ නැහැ. අපේ සාමාන්‍ය මනුස්සයාගේ හිත කොහමද? පාරේ යන්නවත් රූප පේනකොට වෙනස් වෙනවා, ගන්ධ ඇහෙනකොට, ගන්ධ තේරෙනකොට වෙනස් වෙනවා, සද්ද ඇහෙනකොට වෙනස් වෙනවා. හැම වෙලෙම හිත එක එක එක එක විදිහට ආසාවන් ඔස්සේ හැදෙනවා, තරහ ඔස්සේ හැදෙනවා, ආසාවන් ඔස්සේ හැදෙනවා. ඉතින් අන්න එහෙම අතෘප්තිකරව තියෙන මේ දේෙන් අත මිදිලා හැමදාම තෘප්තිමත්ව ජීවත් වෙන චිත්තසංතානයක් ඇති කර ගැනීමයි මේ ධර්මයේ අපිට ලැබෙන පෝෂණය. හරි. ඊළඟට බලන්න අවසාන වශයෙන් අපි බලමු මෙන්න මෙහෙම එකක්. ඒ වුණාට කට්ටිය කියනවා මේකේ ඉතින් සැපක් තියෙනවනේ අප්පා කියලා. මේකේ සැපක් තියෙනවා තමයි. නැත්නම් නෑ. ඒ සැප මොන වගේ සැපක්ද කියලා අපි බලා ගන්න ඕනේ. ඒකයි කියන්නේ ඒක નિસරුයි කියලා. රත්තරම් මාලයක් කියලා හිතාගෙන ඉමිටේෂන් මාලයක් ගැන කවුරු හරි කෙනෙක් රත්තරම් මාලයක් කියලා හිතාගෙන ඉන්නවා. දැන් එයා ගෙදර අරන් ගිල්ලා මේක මේ සුලින් තියලා ඉතින් ලස්සට පිළිවෙලට තියෙනවා. සතුටු වෙනවද නැද්ද? ඒ දැන් මේක රත්තරන් මාලයක් කියලා හිතාගෙන ඉන්නේ. එයා එයාට දැනෙන්නේ රත්තරන් මාලයක් කියලා. එයාට දැනෙන්නේ රත්තරන් මාලයක්. දැන් එයා රත්තරන් මාලයක් කියලා සතුටු වෙනවා. ඒක හරි සතුටක්ද වැරදි සතුටක්ද? ඒක වැරදි සතුටක්. ඒ සතුටින් හින්දා අනිවාර්යෙන් අනාගතයේ දුක් වෙන්න වෙනවද? සතුට වෙන්න පුළුවන්ද? අනිවාර්යයෙන් දුක් වෙන්න වෙනවා. කවදාද එයා දැනගන්නවා ඒක වටින්නේ නෑ කියලා. හැබැයි සතුට තියනවද නැද්ද? සතුට තියෙනවා. නේද? කොයි වෙලාවෙ නැති වේද දන්නේ නැහැ. සතුට නම් තියෙනවා. සතුට සතුටමයි. ආ එහෙනම් ආස්වාදයක් තියෙනවා. ඉමිටේෂන් මාලේ රත්තරන් මාලේ කියලා හිතාගෙන ඉන්නකන් ආස්වාදයක් තියෙනවා. හැබැයි ආදීනව ඒකුත් තියෙනවා. මොකක්ද ආදීනව? කොයි වෙලාවෙ හරි දැනගන්නවාමයි දැනගත්ත ගමන් ඉවරයි තියෙනවා. නේද? ඒ වගේ අපිත් මේ පංචකාම සම්පත නැත්තම් පංච උපාදානස්කන්ධය ගැන රත්තරම් මාලේ වගේ කියලා තමයි හිතන්නේ. හරි. ඊවටම. හරි. අන්න ඒක ඉමිටේෂන් වගේ හැම වෙලෙම කැඩිලා බිඳලා යන එකක් කියලා පස්සේ තමයි තේරෙන්නේ. ඒතර වැරදියට තේරෙන හින්දා මේකේ નિසරු බව වෙනුවට සරුයි කියලා හිතෙන හින්දා අපිට සතුට උපදිනවා. පංචකාම සම්පත්තිය සරු දෙයක් කියලා හිතෙන හින්දා සතුට උපදිනවා. එහෙනම් පංචකාම සම්පත්තිය කෙරෙහි සැපයි කියලා උපදින ඔය අපිට උපදින සැපය හරි එකද වැරදි එකද? ඒක වැරදි එකක්. කවදා හරි පංච උපාදානස්කන්ධයේහි ඇත්ත తත්වය තේරුම් ගත්ත දවසක තමයි තේරෙන්නේ අපරාධ මම මෙච්චර කල් ඒවා පස්සේ ඉුවේ. හරි. ඒක තේරෙන විදිහ ගැන බුදුරජාණන් වහන්සේ මේ මේම උදාහරණයකින්ම දේශනා කළා. ඝන අන්ධකාරයේ යන කෙනෙක් ලොකු වලකට වැටෙනවා. වැටලා වැටලා වැටලා දැන් වැටෙනකොට මොකද කරන්නේ? එහා පැත්තට මෙහා පැත්තට මේවා කරලා අතින් එක එක අල්ලන්න බලන ඔන්න ලොකු මුලක් අහු වෙනවා. ඝන අන්ධකාරය. දැන් එල්ලිලා ඉන්නවා. දැන් එල්ලිලා ඉන්නකොට ටික ටික ටික පෑය දෙක තුනකින් දාඩිය තාගෙන අර ඉවුරේ වලක් හාරගෙන කොහොම හරි කරලා කකුලක් තියාගෙන අමාරුවෙන් එල්ලලා ඉන්නවා දැන්. අත් විදෙනවා කැඩෙන්න වගේ. උදේ එළිය වැටෙනවා දැන්. එළිය වැටෙනකොට හිමීන් පල්ලෙහා බලනකොට තව අඩියයි වැටෙනවා. අඩියයි වැටෙන්න තිබිලා තියෙන්නේ. දැනගත්තනම් මොකද කරන්නේ? පැනලා ෂෝක් එකට ඉන්නවා. එල්ලා ඉන්නේ නැහැ. අන්න එයාට මොකද එහෙම එහෙම දැනගත්තට පස්සේ පොඩ්ඩයිනේ වැටෙන්න තියලා තියෙන්නේ කියලා මොකද හිතෙන්නේ? අපරාධි මං එල්ලිලා හිටියේ. මොකද්ද කිව්වේ? අපරාධි මං එල්ලිලා හිටියේ. අපරාධි මං එල්ලිලා හිටියේ. අවදාහරි පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය දැනගත්ත දවසක හිතෙනවා අපරාධි මං මේකේ එල්ලිලා හිටියේ. ඉතින් අන්න ඒක දැනගත්ත වික්ෂුන් වහන්සේලා තමන්ගේ විසුද්ධිය සඳහා වේද. ඒ කියන්නේ අරුදේ සරුවිදියට අරගෙන. නිසරුදේ සරුවිදියට ගත්ත ඇත්තෝ මේ පංචකාම සම්පත්තිය සැපයි සුවයි සුන්දරයි මధుරයි කියලා අන්තිමට අඬාගෙන ගිහලා එන්න කියන පාංශකට. නේද? ඉතින් ඔච්චර තමයි. එහෙනම් ධර්ම ශ්‍රවණය කරලා අරුදේ නිසරුදේ මොකද්ද කියලා හොයාගෙන තමන්ගේ හිතෙන් අරු දේ, නිසරු දේ දැනෙන විදිහට හිත සකස් කරගන්න ඕනේ. එතකොට ගිහිගේ හැරලා යන ඒ ගුණත් ඒ තරම් වැඩ. ඒ තරම් අමාරු දෙයක්. ගිහිගේ හැරලා යන්න කියලා නෙවෙයි මේ කියන්නේ. මේවා කෙරෙහි තියෙන අධික බැඳීම, අධික ඇලීම අයින් කරගන්න කියලා කියන්නේ. ඉතින් හැමෝම ඊටාම වටින කාරණාවකටයි අද දවසේ සම්බන්ධ වුණේ. નિසරුදේ සරුදේ පිළිබඳව අපි යමක් සාකච්ඡා කරපුවා මේ සාකච්ඡාව අහලා ලෝකේ කොතනක හරි ඉන්න කෙනෙක් යම් කිසි ධර්මානුකූල අදහසක් ඇති කරගත්තොත් ඒ තැනත්තාගේ අපාගාමී සංසාර ගමන වෙනස් වෙනවා. ඒ තැනත්තාට ධර්මය අවබෝධ වෙන වාරයක් වාරයක් වාරයක් ගානේ අකුසල් අයින් වෙන වාරයක් වාරයක් ගානේ දායක වෙච්ච ඇත්තන්ට ධර්ම දානමය ගුණ කර්මය කරපු ඇත්තන්ට පින් සිද්ධ වෙනවා. ඒක පින් උල්පතක් වාගේ. මේ අත බොහෝ පින් කරගත්ත මේ ධර්ම දානමය පුණ්‍ය කර්ම සිද්ධ කරලා ඒකින් ඒ පින් කරගත්ත ඇත්ත වෙනුවෙන් අපි මේ අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම ප්‍රථමයෙන් මේ ධර්ම දානමය ආනිසංස හේතුවෙන් Tamanට ධර්ම අවබෝධ වෙන්න මේ අත්තන්ට ධර්ම අවබෝධ වෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මම් පරන්ති Thank you.